ධර්මඥෝපදේශය රේරුකාණේ ඡන්ද විමල මහා නාහිමි මේ පොත ලියවුණ හැටි මේ වනාහි මේ මේ කරුණු ඇතුළු කොට මේ නමින් පොතක් ලියමි කලින් සිතා ලියන ලද පොතක් නොවේ මෙය ලියුනේ මෙසේය මහියංගන චෛත්‍ය රාජානන් වෙත ගොස් විශාල පූජාවක් පැවැත්වීමට සූදානම් වන සදහැවත් පිරිසක් මා වෙත આવොත් ඔවුන්ගේ පූජාවට සහභාගී වනු පිණිස එහි යෑමට මටද ආරාධනා කළහ. එහි කරන්නට යන ඔවුන්ගේ පූජාව රුපියල් දහස් ගණනක වියදමින් කරන්නට යන විශාල පූජාවකි. මමද ඔවුන්ගේ ආරාධනාව සතුටින් පිළිගතිමි. එහි ගිය පසු ගාථා කියවා ඔවුන් ලවා වන්දනා කරවීම හා පූජා කරවීම මා විසින් කළ යුතුව තිබුණ. දැනට රටේ භාවිතා වන ඉතිපිසෝ ගාතාව යනාදී වන්දනා පාඨ ඔවුන්ට කියා උවද ඒවා නොතේරෙන බැවින් එයින් ඔවුන්ට ඥාන සංප්‍රයුක්ත කුසලයක් ඇති නොවේ. තේරුම් සහිතව ඒවා කියවුවද ඒ පාඨවලට ඇතුළත් වන ගැඹුරු ගුණ ඔවුන්ට නොවැටහෙන බැවින් එයින්ද ඔවුනට ඥාන සංප්‍රයුක්ත කුසලයක් ඇති නොවේ. එබැවින් ඒවා කියවා වන්දනා කරවීමට සතුටක් මට ඇති නොවිය. ඒ නිසා බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිවන පරිදි කීමෙන් ඥාන සංප්‍රයුක්ත කුසලයක් ඇති කරගත හැකිවනු පරිදි පහසුවෙන් තේරුම් ගත හැකි බුදුගුණ ඇතුළත් කොට වන්දනා වාක්‍යයක් පිළියෙල කරන ලදී. මේ පොතේ මුලටම ඇත්තේ ඒ වන්දනා වාක්‍යයයි. පහන් පූජාව සඳහා දැනට භාවිතා වන ඝනසාරප්ප දිත්තේන යනාදී ගාතාව කපුරු දල්වා පිදීම සඳහා කර ඇති ගාතාවකි. ඝනසාර කියනුයේ කපුරු වලටය. එබැවින් ඒ ගාතාව කියවීමත් මට අප්‍රියය. ඒ නිසා පහන් පූජාව සඳහා අමුතුවෙන් ගාථා දෙකක් රචනා කරන ලදී. දැනට මල් පූජාව සඳහා භාවිතා කරන වන්න ගන්ධ ගුණෝපේතං යනාදී ගයද මට අප්‍රියය. පූජා කිරීමේ හොඳම ක්‍රමය යම්කිසි බුද්ධ ගුණයක් ඉදිරිපත් කරගෙන ඒ පූජාව කිරීමය. ඒ ගාථාවෙන් මල්වල ගුණ මිස බුදු ගුණ යක් නොකියවේ. තවද ඒ ගාථාවෙහි සන්තතින් යන වචනයත් තැනට ගැලපෙන්නක්සේ නොපෙනේ. මල් පූජාවට භාවිතා කරන පූජේමි බුද්ධං කුසුමේනනේන යනාදී ගාථාවෙන්ද යම්කිසි බුද්ධ ගුණයක් නොකියවේ. එහි පුප්පම් මිලායාති යථා ඉදං මේ යනාදී ගාතාවේ අපරෝර්ධයෙන් කියවෙන්නේද තැනට අනුචිත කරුණකි. ඒ නිසා බුදුගුණ ඇතුළත් කොට මල් පූජා කිරීමේ ගාථා දෙකක් රචනා කරන ලදී. ආහාර පූජාව සඳහා භාවිතා කෙරෙන අදිවාසේතු නෝබන්තේ යනාදී ගයත් මට කීමට ප්‍රිය නැති ගාතාවකි. එහි එකම භෝජනය පිළිගැනීම සඳහා අදිවාසේතු පතිගන්හාතු වී වචන දෙකක් යෙදී තිබීමත් පරිකප්පිතං යන වචනයත් මේ ගාතාව ප්‍රිය නැතිවීමේ හේතුවය. පරිකප්පිතං යනු තනට ගැළපෙන අර්ථයක් දීමට දුෂ්කර වචනයක් වන බැවින් ඇතමුන් එය හැර අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පියං යයිද ඇතමුන් අදිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං යයිද කියනු ඇසේ මේ ගාතාව ප්‍රිය නැති බැවින් ආහාර පූජාවටද ගාතාද අලුතෙන් පිළියෙල කරන ලදි පෑන් පූජා ගිලන්පස පූජා සුවඳ දුම් පූජා දහත් පූජා සඳහාද ගාථා අලුතෙන්ම සාදන ලදී. ඒ පිරිස විශාල නෙළුම් මල් පූජාවක් හා කොඩි පූජාවක්ද කිරීමට බලාපොරොත්තු වන බව කීයෙන් නෙළුම් මල් පූජාව සඳහාද කොඩි පූජාව සඳහාද ගාථා දෙකක් රචනා කරන ලදී. ඇතැම් පින්වතුන් විශේෂයෙන් සමන්මල් පිදීම කරන බැවින් ඒ සඳහාත් කිරියාහාර පුදන බැවින් ඒ සඳහාත් ගාථා රචනා කරනා ලදී. ඇතැම් පින්වතුන් චෛත්‍යයට කප්රු පූජාවක් කරන බැවින් ඒ සඳහාද ගාථාවක් රචනා කරන ලදී. මහියංගණයට යන්නට සූදානම් වන පිරිස එහිදී අටපිරිකර කුඩා වටාපත් පාවහන් ඇඳපුටු ආදී නොඑක් පරිස්කාර බුදුනට පිදීමට බලාපොරොත්තු වන බැවින් පිරිකර දීමට ගාථාද පිළියෙල කරන ලදී. දෙවියන්ට පින් දීමට දැනට භාවිතා කරන එත්තාවතාච අම්මෙහි යන ආදී ගාථාව දෙවියන්ට ආරාධනා කොට පිරිත් කියා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරවීම සඳහා රචිත ගාථාවකි. එහි එත්තාවතාච යන වචනය යොදා තිබෙන්නේ එතෙක් පිරිත් කීම සඳහන් කිරීමටය. මේ ගාතාව දක්නා ලැබෙන්නේද පිරිත් පොත්වලය. දානාදී පින්කම් කළ අවස්ථාවන්හි දෙවියන්ට පින් දීමට ඊට වඩා සුදුසු ගාතාවක් කළ හැකි බැවින් කතං අම්හෙහි මං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං සබ්බේ දේවානුමෝදන්තු අම් හේරක්칸තු සබ්බදා යන ගාතාව පිළියෙල කෙරින. දැන් මියගේ ඥාතීන්ට පින් පැමිණවීමට කියන ලද ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හෝතු ඥාතයෝ යන ගාථාර්ථයේද පින්දීම සඳහා විශේෂයෙන් රචනා කරන ලද්දක් නොව තිරොක්කුඩ්ඩ සූත්‍රයේ ගාථාවක කොටසකි. එයින් මියගේ ඥාතීන්ට පින්දීම කළ හැකි උවද වඩා හොඳින් ඒ කටයුත්ත කළ හැකි වීමටත් අවිශේෂයෙන් මියගේ ඥාතීන්ට පින්දීමටත් මියගිය මා පිය පුත්‍ර කලත්‍රාදීන්ට විශේෂයෙන් පින්දිය හැකි වීමටත් ගාථා පෙළක් පිළියෙල කරන ලදී. අනතුරුව ප්‍රාර්ථනා ගාථා හා විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ට පින් දීමට ගාථාද පිළියෙල කරන ලදී. මේවා පිළියෙල කළ නමුත් මට ඒ පූජාවට සහභාගී වන්නට නොලැබින. පසුව ඒ ගාථා පොතක් වශයෙන් මුද්‍රණය කරවන්නට සිත් වූයෙන් බෝධි වන්දනා, බෝධි පූජා, චෛත්‍ය වන්දනා, චෛත්‍ය පූජා කිරීමට ගාථාද සපයන ලදී. එකම ගාතාවක් කියා බෝධියට චෛත්‍යයට වැඳ බුදුනට මල් පහන් පූජා කිරීම ක්‍රමානුකූල නොවන නිසා බෝධියට චෛත්‍යයට පූජා පැවැත්වීමට ගාතාද මෙයට එකතු කරන ලදී. මෙකල බොහෝ බෞද්ධයෝ සීවලී පූජාව කරති. එයට විශේෂ ගාථා පිළියෙල වී නැති බැවින් බොහෝ දෙනා බුදුරදුන්ට මල් පහන් ආදිය පුදන ගාථා කියා සීවලී පූජාව කරති. එය තේරුමක් නැති වැඩක් බැවින් සීවලී පූජාව කරනුවන්ට එය ක්‍රමානුකූලව කළ හැකිවනු පිණිස ඒ සඳහා ගාථා පෙළක්ද මෙයට ඇතුළත් කරන ලදී. ගාථා සම්පූර්ණ කිරීමෙන් පසු තවත් අදහසක් පහළ විය. එනම් මෙකල බෞද්ධයන් බෙහෙවින් කරන්නේ වන්දනාව හා පූජාවය. ගතානුගතිකව බොහෝ දෙනා ඒ දෙක කරන නමුත් ඒ කරන දෙය මහත් පළවන පරිදි කරන්නට නොදනිති. ඔවුනට ඒවා ගැන සෑහෙන දැනුමක් ඇති කරගත හැකිවන පරිදි වන්දනා පූජා කිරීම ගැන හා වැඳුම් පිනින් කළ යුතු වස්තු ගැනත් ඒවායේ අනුහස් ගැනත් විස්තරයක් ලිවීමය. අදහස පහළ වූ පරිදි එයද කරන ලදී. එයින් ලිපිය තරමක පොතකට සෑහෙන තරම් විය. ඇතැම්හු ලස්සන ගාථා මිහිරි හඬින් කියා වඳින්නට කැමැත්තෝය. ඔවුන් සඳහා හොඳින් කිය හැකි පැරණි ගත් කරුවන් කිහිප දෙනෙකුගේ රත්නත්‍රය වන්දනා ගාථාද මෙයට එකතු කරන ලදී. මේ බුද්ධ වන්දනාව විද්‍යානුකූලව කිරීමෙන් පරලොවේදී ලබන අනුසස්ම නොව මෙලවදී නොඑක ආකාර අනුසස් ලබාගත හැකිය. මෙලවදී යම් යම් දේ ලබාගත හැකි වන්දනා ක්‍රම කිහිපයක්ද මෙයට එකතු කිරීමේ අදහස පහළ වීමෙන් එයද කරන ලදී. ඒ වන්දනා ක්‍රම භාවිතා කරතහොත් ඒවායින් නොඑක් ප්‍රයෝජන ලබාගත හැකි වනු ඇත. අනතුරුව යෝගාවචරයන්ට සුදුසු යෝග සිද්ධියට ඉවහල් වන වන්දනා ක්‍රමයක්ද දක්වා ඇත. භාවිතා කරතහොත් එයින් යෝගාවචරයනට බොහෝ ප්‍රයෝජන වනු ඇත. බෞද්ධයෝ රෝග සුව කර ගැනීම, අමනුෂ්‍ය බය දුරු කර ගැනීම, ග්‍රහාපල දුරු කර ගැනීම ආදී කරුණු පිරිතෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙති. ඔවුනට ඒවා සිදු කරගත හැකිවනු සඳහා පිරිත් හා ඒවායින් ප්‍රයෝජන ලැබිය හැකිවීමට දත යුතු කරුණුත් තවත් නොයෙක් ප්‍රයෝජන ලැබිය හැකි ගාතාත් බෞද්ධයන් භාවිතා කරන යන්ත්‍ර කීපයකුත් මේ ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නොහොඳකම අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිඳුම් කළ යුතු වස්තුව ගැන වැඳුම් පිඳුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිඳුම් කරනුවනට එයින් උසස් පිනක් නොලැබිය හැකිය. උසස් පිනක් ලැබිය හැකිවන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාටය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇති කරගෙන ක්‍රමානුකූලව මහත් පළවන පරිදි වැඳුම් පිදුම් කරගත හැකිවනු ඇත. මේ ගැන Tamanට දැනුමක් නැති බව බොහෝ දෙනා නොදනිති. මේ පොත කියවුවහොත් ඔබට ඔබේ දැනුම අඩුපාඩුකම් දැනෙනවා ඇත. ඒවා සම්පූර්ණ කරගතද හැකිවනු ඇත. සකල සත්වයෝ සුවපත් වෙත්වා. මෙයට ශාසන ඉස්තකාමී රේරුකානේ චන්දවිමල මහාස්තවීර 1962 ඔක්තෝබර් 26 පොකුණු විට ශ්‍රී විනය අලංකාරාමයේදීය